තමයි. තිරුවන් සරණයි ආරණ මහන්ස. මම ඊයේ තරණ මාසෙට කතා කරා. ඒ වුණාට ඔබ වහන්සේගේ අවිවේකයි කිව්වින්න මට ගන්න බැරි වුණා ආරණ මේ අවස්ථාව පොඩ්ඩක් දෙන්න පුළුවන් ද ආරණ මහන්ස? ඔකේ. ආරණ මහන්ස හිනවද? ඔකේ. ඔව් ආරණ මහන්ස මට පොඩි ගැටලුවක් තියෙනවා අර මේ අර මොහොතේ අවදිය කියන තැන ආරණ මහන්ස. අර මේ මම අර ධර්මයේ දකිමින් ඉන්නකොට ඒ පත් වෙන අවස්ථාවද කියලා මම ෂුටක් දැනගන්න ඕනේ. ඒකයි අර නිහස ගත්තේ මම. කොහෙන්ද කතා කරන්නේ? මම රත්නපුරින් ආනේ මේ අවදි කියලා කියන්නේ මේ දර්ශනයෙන් මතුවෙන. ඔව් ආරණංශ මේ මම ධර්මයේ දකිමින් ඉන්න වෙලාවට වෙලාවක මේ අමුතු තැනකට වැටුණා මාව. එතන ආරණංශ පේනවා ඔක්කොම සද්ද ඇහෙනවා මේ හැබැයි ඒ තමයි නිහඬ යාරයන් වහන්සේ. හරිම නිහඬයි මේ එතන ඉතින් ඉන්න පුළුවන් මේ එහෙම කිසි කරදරයක් නැහැ මර يعني සතුටක් කියලා දෙයක්වත් නැහැ. ඉතින් මට එතන මොකද්ද කියලා මට මගේ ඥානෙ මදි ආරයන් වහන්සේ ඒක දැනගන්න. නෑ නෑ නෑ ඔය පටලවිලා තියෙන්නේ. ඔය විඤ්ඤාණ මායාවෙන් ආපු ඒ අපි මොනවා හරි අපි යමක් අත්දකිනවනම් ඒ විඤ්ඤාණ මායාවමනේ. ඔව්. ඒකට සිතුවිල්ලක් නෑ ඒක මෙනෙහි කිරීමක් නෑ. මෙනෙහි කිරීමෙන් තොර දෙයක් නෑ අපි මේ අවිතක්ක කියන ස්වභාවය. නමුත් අපි සවිතක්ක කියන ස්වභාවයනේ යෝගාචර ස්වභාවය. මාර්ගය තුළ ඉන්න ස්වභාවයනේ. මුලින් මෙනෙහි කරනවානේ. මොහොතට අවදි කියන්නේ මොකද්ද කියලා අත්‍තර අවබෝධයක් නැති නිසානේ. දැන් මේක දැන් බැලු බැලමට දැන් ඔය සමහර අය විග්‍රහ කරනවානේ දැන් ඔය බාහිරින් උඩින් බලලා මේ අතීත සිත ගිහිල්ලා ඉවරයි අනාගත සිත ඇවිල්ලා නැහැ දැන් මේ මොහොත විතරයි මේ මොහොත ඇත්ත නෙමෙයි කියලා නෑ එහෙම නෙවෙයි ආරෙනවා සමහර ඒක ඒක අත්විඳින්නේ මම මම අර මේ කියන්නේ හිත හැදෙන හැටි බලමින් ඉන්න හැබැයි අර හුස්මට මම හිත ගන්නවා ඒක මම හරියටන්නේ හුස්මට හිත ගන්නවා කියන එක ඒ හුස්මට හිත අරන් ටිකක් වෙලා මේ ඒ කියන්නේ ඒ කොහොමද ඒක කරන්න කියන්න බෑ දැන් මම අරන්හස මේ ඉතා පැහැදිලි තැනක මේ ඉන්නේ. ඒ කියන්නේ බාහිර පරිසරය දිහා බලන් තමයි මම ඉන්නේ. දැන් ගස්කොලන් තමයි ගොඩක් පේන්නේ. ඉතින් මේ වෙලාවේ ඔන්න මම දැන් බලාගෙන ඉන්නවා. එතකොට දැන් සිද්ද සිද්දවල් හැදෙන හැටිත් මට පේනවා. එතකොට අර අමුතු ස්වභාවයකට මේ හිතපත් වෙනවා. කියන්නේ ඔක්කොම පේනවා. ඒතර පරිසරයේ සියුම් සද්ද පවා ඇහෙනවා. එනාට මේ හරිම නිහඬයි. ඒක මම හොඳට අවදීන් ඉන්නේ ඇත්ත එක අරගෙන. භාවනා යෝගීව නෙමෙයි ඉන්නේ. ඉතින් කෙනෙක් ඉඳගෙන එහෙම පත් වෙන්නත් පුළුවන්. සමහර නිින්දට යනකොටත් එහෙම ඒ අවස්ථාවෙත් පත් වෙන්න පුළුවන්. අනික මට රෑ ආරෙනවන්ස නිින්ද ගියත් මට නිින්ද ඇහැරිලා වගේ ගතියක් දැනෙන. ඒක හීනේ තුල හීනේ කියලා බොහොම කියන්නේ. මේක දන්නේ නැහැ. ඒකම අවදීන් හිටිය වගේ දැනෙනවා. ඒ අවදින් ඉන්න එක හීනෙන් තුළ හීන නෙමෙයි. මම හැරෙලා වගේ දැනෙන්නේ හැබැයි හොඳට නිින්ද ගිහිල්ලා එහෙම ගතියක් තියෙනවා නේද? නවදිමත් ස්වභාවයක් ඒක ඒ කියන එක හරි. නමුත් ධර්මයේ හොඳින් අහලා තියෙනවානේ ධර්මදේශන 100කට වැඩිය අහලා තියෙනවානේ. පොඩ අහලා තියෙනවා රෙන්වන්ස 500කට වගේ සිත් වෙන්න අහලා තියෙනවා. ඒක තුළ දැන් දැනුමෙනුත් එනවානේ විඥාන මායාවෙන් හිතනවානේ දැන් මෙතන මේම දෙයක් නැහැ. මේ අඹගහ තියෙනවා, කොස්කා තියෙනවා. හැබැයි මේ තියෙනා වුණාට ඒ හැම දෙයකම මිදුණු ස්වභාවයක් දැන් තමන් ධර්මය තුල අහනවනේ. ඔව් ආරෙන් හිතන මට ඒක මම මේ අඹ ගහ එහෙම කියලා එහෙම එතකොට මේ දැන් මෙතන මෙහෙම අඹ ගහ කියලා එහෙම එහෙම අපිට පේනවා වගේම අපිට හිතෙනවනේ එහෙම එහෙම ඒ හැම දෙයකම මිදුණු ස්වභාවයක් තියෙනවා කියලා එහෙම හිතෙනවනේ සිතුවිලි. අරමුණු අරමුණු වෙනවනේ මානසිකාර කරනවනේ. ඒ අහපු ධර්මෙ මෙනෙහි වෙනවනේ මාතේ. මම ඉතින් හිතන හිත හැදෙන හැටි වගේ තමයි ආරන්නන්ට බැලුවේ. ඒ වුණාට ඒ අවස්ථාවේ එම සිතුවිලි එනවා යනවා දැන් අර අහපු ධර්මයේ වැඩ කරනවානේ. ඔව්. ඒ කොහොමත් මේ මෙහෙම ස්වභාවයේ මිදුණු ස්වභාවයක් ගැන යම්කිසි අරමුණක් සකස් වෙනව නේද අතුලාන්තේ නොදැනීම. ඒක පමාරෙන්න ඒක මම ඊට පස්සේ තමයි ඒක ආවට පස්සේ තමයි අර මේ ඔබ වහන්සේගේ දේශනා කීපයක් ආපහු අරගෙන බැලුවා මුල් දේශනා. ඒත් මට එතනද කියලා මට ඒක මේ දැනින් ඒක මට අමුතු තැනක් ඒක මේ නිශ්ශබ්දයි කියන්නත් බෑ. කියන්නේ මට ඔක්කොම පරිසරය ඔක්කොම එහෙනවනේ. සියුම් ශබ්දත් ඇහිලා ඒක මේ මොකද වෙනස් තැනක් ඒක. හරිම සාන්තයි. ඔය මොකද ඔය තැනක් කියන්නේ? ඔය මොකද ඔය තැනක්? තැනක් කියන්නේ ඒක තැනක් නෙවෙයි ඒක තැනකට නෙවෙයි. ඒ කියන්නේ සාමාන්‍ය මේ සත්‍යයි වෙනස් ස්වභාවයක්. අර ഘോഷාකාරී බව මිදිලා නට සද්ද ඔක්කොම වෙනවා. ඒක නිශ්ශබ්දයි. එහෙනම් ඒකට නිවන් මාර්ග මොකක්ද ඒකට? නිවන් මාර්ග කියන්නේ ආරණ වහන්සේ මට දැනෙන හැටි නම් මේ අපේ තියෙන කෙලෙස් සංසිඳෙන මගනේ. ඔව් රාග දේශම කෙලෙස් සංසිඳෙන මගනේ. ඔව් අනිකාරණ වහන්සේ මට මගේ වෙනසක් තිබෙන බව හොඳටම පැහැදිලි. කියන්නේ මේක මාස කීපයකට පෙර හිටපු කෙනා නොවන බව පැහැදිලි. මේක ඔක්කොම හරි කියන්නේ. ඔබතුමේ ගුරුවරියක් නේ? එහෙමයි ආරණ්‍යස. ඔබතුමේ පළාතකද ගම්පළාත? මම රත්නපුර ආරණ්‍යස කුරුවිට. කුරුවිට. ඔව්. ඊට කලින් අපෙන් ටිකක් දොස්සකුවා. ඔව් ආරණහස මට මේ තැන අර බය ඉදිරියට යන්න මම කලින් අර මේ මොනවද විකාර ටිකක් පේන්න පටන් ගරන් ඔබ වහන්සේට කතා කරේ ඇස් දෙක පියාගෙන ඉඳලා ඒක හින්දා මට මේ උගනන්නේ මොනවද විශේෂ මම උසස් පෙළ කෘෂි විද්‍යාව ඔබට වැරදි තැනින් අල්ලන්නේ කියලා අපි බලන්න ඔව් ආරණහස අර මම අවස්ථා දෙකදීම ඔබ වහන්සේට කතා කරා එතකොට මට හිතෙන්නේ මට මේ ලෝකේ දෙයක් ධර්මයේ තේරෙන්නේ නැහැ කියලා. දැන් මම ආයි දැන් තවත් වැරද්ද තැනකින් අල්ලලා තියෙනවා කියලා. මම හැබැයි මම මුල ඉඳන්ම ආරෙන්වා සායි මුල දේශනා අවුරුදු දෙකකට කලින් ඉඳන් මුල ඉඳන්ම අහගෙන ගියේ. ඒක කොහොම හරි මේ අවබෝධ කර තේරෙනවා දර්ශනේ මේ කියන දහම හොඳට අහලා තියෙනවා. ඔව් දැනුමට දන්නවා මොකද්ද වෙන්නේ කියලා. ඔව් ඔක්කොම දන්නවා දැනුම. හැබැයි ඔය ප්‍රායෝගික හොයන්න යන එක වැරදි. එතන ෂෙල්විනේ ආරණාද මම අර ඔබවන්සේ කියනනර හිත දකින්න කියලා. එතකොට ඔන්න දැන් මේ දෙයක් ඇහෙනවා. එතකොට ඔන්න ටින් ටින් ගන්න. ඔය එතකොටම ලේන කියලා ඇහෙනවා. ඔන්න සද්දි. දැන් එහෙම බල බල හිටියා. එතකොට තමයි මේ අර අමුතු නිකන් පැහැදිලි වීමක් වෙලා මේ තැනට වැටෙන්නේ. ඔව් තමයි මනෝ විකාරයකට අහුවලා කියලා හිතන්නේ. ඒක තමයි වෙනවාද මට ආයි මම ඔබ වහන්සේට මේක ඉක්මනට කියපේක හොඳයි. <laughs> කියපේක හොඳයි. ඔව්. ඔව්. ඔතන මොකද වෙන නරකක් කියනවා නෙමෙයි. රැවටෙන තැනක එතන තියෙන හරි සියුම් කොණයක්. ඒ කියන්නේ බොහොම සියුම් මේ කියන එක. එහෙමයි. දැන් මේ දහමේ කොහොමවත් විඥා මැජික් නෑ පළවෙනි එක. එතකොට ඔය හැමදේම තියෙනවා නමුත් අර අවදිමත් ස්වභාවයක් මිදුණු ස්වභාවයක් දැනෙනවා කියන එක අර අර ඇත්තටම දැන් ධර්මයේ තුල අවබෝධයක් අභ්‍යන්තරයෙන් මතුවෙනවානේ. අභ්‍යන්තරයෙන් මතුවෙනවනේ මේ දරුවා කියලා එහෙම නිකන් නොදැනෙන ස්වභාවයක් 100ට අසු වෙනවනේ. ඒ බාහිර දේවල් ගැන මේ එල්ම අඩු වෙන බව එල්මු බව ඒක දැනෙනවා ආරණාන්ත. අනේ දැනෙන තමයි අවදිය. ඔව් ඒක දැනෙනවා අනික මම හරියට ලොම හොඳට හොඳට අහගන්න හොඳට අහගන්න. ඔව් එහෙමයි. වෙන්න එපා. දැනෙන ස්වභාවය තියෙනවා නේද දරුවා කියලා ගෙවා කියලා එහෙම එච්චර ඔව් ඒවත් නැහැ. ඒක තමයි අවදිය. ආහ් හම් කොහොමද වෙන අවදියක් නැහැ. හා හා දැන් ඔය පිටින් මොනවාරි හෙව්වොත් ඒක මනෝ විකාරයක් වෙනවා. මායාවට අහු වෙලා මාර්ගන්තන. ඒක මායාවක් වෙනවා. ඒ කියන්නේ ඒක සිතුවිල්ල. අවදිය කියන්නේ දැන් අර දැනෙනවනේ අර 100ට ඥානෙට අස් වෙනවනේ දැන් අගයක් නැති ස්වභාවය. ටික ටික ටික ටික දරුවා කියලා, ගෙවල් කියලා, මහත්ය කියලා තමයි. ඒක එහෙම අර අර අගයක් ගියවි කියන ස්වභාවයක් දැනෙනවනේ. ඒක දැනෙනවා. ඒත් එක්ක පැහැදිලිවද? ඒත් එක්කම සැහැල්ලුවක් දැනෙනවානේ. ඔව් හරි සැහැල්ලු. මට හිතෙනවා මම දැන් තමයි ජීවත් වෙන්නේ කියලා. ඒ කියන්නේ ඒ තරම්ම මේ මට එතනින් එහා දැන් ඔය සාමාන්‍ය මේ පොල් ගහ තියෙනවා, අඹ ගහ තියෙනවා, පේනවා කියන ඒක ඇවිල්ලා ආටිෆිෂල්. උපපාතික ගත් එකක්. ඒක ඔරිජිනල් නෙමෙයි. ඒ ඔරිජිනල් අවදිය නෙමෙයි. ඒක අස අසපු ධර්මයේ ඵලයට හිත තියාම තුළ මතුවෙන එකක්. හරි හරි. ඒ කියන්නේ දැන් හිතනවා මෙහෙම දෙයක් තියෙනවා කියලා හිතලා ඒක හොයන එකක්. හා හා හරි මේ යයි එතෙන්ට පස් වෙන්න හැදීමක් කලබල වෙන්න එපා දැන් ඔය මේ අඹ ගහ නාගහ මේ තියෙනවා මේ මේ මේ මේ මුකුත් නැති එකක් තියෙනවා කියලා හිතුවොත් ඒක ඇවිල්ලා විඤ්ඤාණ මායාවෙන් එන්නේ ඒක අවදිය වගේ තමයි පේන්නේ ඒක විඤ්ඤාණ මායාව එහෙම එකක් නෙමෙයි දැන් ඒක නෙමෙයි ඒක නෙමෙයි සැබෑම අවදිය සැබෑම අවදිය දැන් දරුවා කියලා අගයක් එනවනේ gedara කියලා ඒ අගේ දීවි කියන ස්වභාවයක් එනවනේ ඒ අගේදී වි කියන ස්වභාවය තමයි අවදී. අරක නෙමෙයි දැන් අරක වල දර්ශනය හොයන එකක් නෙමෙයි මේ තියෙනවා මේ නැහැ කියන්නේ. හැබැයි මෙතනත් තියෙනවා ඕකම. මෙතනත් තියෙනවා ඕකම. ඒ කියන්නේ දැන් වටිනාකමක් දියවි කියන ස්වභාවයක් දැනෙනවා. දරුවා කියලා, ගෙවල් කියලා මේ තමන්ගේ හැම එකකම ඔය shabdේ දැන් අපි කතා කරන වචනවල එහෙම නැත්නම් සිතුවිලි වල මොනවා හරි හිතුවත් ඒකේ දෙයක් නැති බව. එතන දෙයක් කිසිම දෙයකට කම්පණය වෙන්නේ නැහැ. අකෝපචේතෝ විමුක්තිය කියන එක. අකම්පිතයි. අනේ එතන තමයි බැස ගන්න නැති ස්වභාවය අර අර අගයක් නැති ස්වභාවය තමයි පෙන්වන්නේ. බැස ගන්න නැති නිසා අනේ අගයක් නැත්තේ. ඒ අගයක් නැති ස්වභාවය තමයි ඥානෙට හසු වෙන ආසවක්ඛ්‍යා ඥානෙ. ආසවක්ඛ්‍යා ඥානෙ. අනේ එතන මතු වෙන අවදියක්. ඒ අර අතිය නැති වෙනකොටම ඒ නැති වෙන තුල මතුවෙන අවදිය. ඒක තව තව දියුණු වෙනවා. විවරිතෝ විජටි. ඒතකොට අගයක් නැති වෙලා නැති වෙලා අන්න අගයක් කිසිම දෙයක අගයක් නැති අවදියක් මතුවෙනවා. අන්න එතනයි තියෙන්නේ රාගක්කය දෝෂක්කය මෝහක්කය නිබ්බානෝ කියන අර රාග දේශ මොහ කෙලෙස් සංසිඳන කිසිම දෙයකට අර අර නිබ්බිදන්ති විරාගන්ති අර අර ඇල්මක් නැහැ විරාගයට යනවා නිබ්බිදාවට යනවා අන්න නිරෝධයට එනවා මිදීම. අන්න එතන අවදියට එනවා. හැබැයි ඒක එතකොට අර අර මේ සාමාන්‍යයෙන් අවසානයේට යනකොට අර හැම එකම මිදුණු ස්වභාවයක් තමයි දැනෙන්නේ. තියෙනවා, පේනවා, දැනන උනට අගයක් නැහැ. ඕකයි ඔය විග්‍රහ කරන්නේ. දැන් කවුරු හරි ඔක පිටින් හොයන්න ගියොත් මේ අඹ ගහ තියෙනවා, කොස් ගහ තියෙනවා, ආයෙක නැති එකක් මත උනා කියලා ඒක වෙනින් කතාව. ඒක විඥාන මායාවට අසුවින. ඔව් ඒක හීනයක්. හැබැයි අර නැත්නම් මට මෙහෙම එකක් තියෙනවා මම හරියට කතා කරනවා අර ගුරුවරියකින් දැන්නේ අපි නිතර කතා කරනවා. දැම්මට ඒක කතා කරන්න හිතන්නේ නැහැ. අනිත් ඒ කතා කරනවා මම පැත්තකට ඒවා ඉන්නවා. එතන අන්නේ මට වචන නැහැ. අන්නේ සත්‍යයට සිහිය සිහිය අවදියෙන් සත්‍යයට අසු වෙනවා. ඒක තමයි දිනුනොත්. ඒක තමයි මට ලොකුවටම දැනෙන්නේ. සංක විචාර සංකේතනවා ප්‍රීති ඒකාග්‍රතාව කියන මග විදර්ශනා සමාධිය වලත් එනවා. ඒක හරි. ඒක තමයි එතකොට අවදිය නේද? ඒ අවදිය එන්නේ අර අවදියක් නැති වෙන තැනින්. මට දැන් එහෙම යන්න හිතෙන්නෙම නෑ කායික දොඩමලු කතාවට මම මම පැත්තකට වෙලා ඉන්නවා දෙසිස් කතාව වලට එච්චර එන්නේ නෑ හැබැයි අභ්‍යන්තර ප්‍රඥාවක් එනවා අවදි වෙලා හැබැයි ඕක තාම ඔබතුමිය මාර්ගසිතනේ ඉන්නේ ඵලසිතේ ස්වභාවය ගොඩක් වෙනස් ඔයිට වැඩිය දැන් මාර්ගසිත ඵලසිත කියලා දෙපැත්තක් පෙන්නනවනේ ඔව් ඔව් දිනුන අවස්ථාවක් එනවා ඕකේ තව ටිකක් එහාට යනකොට ඒ කියන්නේ මේ තේරම ඊට පස්සේ මිදුණු ස්වභාවයක හිටියා වුණාට සාමාන්‍ය විදිහට ඔක්කොමත් එක්ක බහැලා වැඩ කරන්න ඕන දෙයක් කරන්නත් පුළුවන්. මට අර කතාව තමයි අඩු වුණ බව හොඳටම දැනෙන්නේ මට. ඒක ඔබතුමිය ඕවා ගොඩක් විතක්ක වැඩි තිබ්බා. දැනුත් මම අර හරියට වරණත පොත් කියෝලා කියෝලා පොඩ්ඩක් පොඩ්ඩක් ඉස්සෙන්නේ. ටිකක් දැනුම වැඩි වැඩි මං හිතන්නේ. අර ඔබ වහන්සේගේ ධර්මයේ හැදී තේවා මින් කරන් ගිහින් තමයි අර ගිය සැරේ සරදිකේදීම හොඳටම බැනුනේ. ඔව් ඒක අර අනවශ්‍ය දේවල්නේ ඒකයි ඒවා. ඒක තමයි. දැන් නම් ඒ පොතට පොත් ටිකත් ඔක්කොම දුන්නා රණවන්ත ඉල්ලපු අයට ඔක්කොම දුන්නා. මොකවත් නැහැ. අවසානයේ මොකක්වත් හිතෙන්නේ නැහැ ඒවත්. හැමදේම හැබැයි අල්මරුන්න ස්වභාවය නම් එනවා රණවන්ත මොනවා වුණත් දැන් හරි එන්නේ නිබ්බිදාන් ඒක එනවා නිබ්බිදා. නිබ්බිදාව ඒක මැද හරි එනවා. වැට වැරදි වගේ කියලා දැන් සැක සංකාවකුත් එනවා. පටිසංකා ඥානය කියන්නේ ඒකයි. ඒ කියන්නේ දැන් මේ ඔක්කොගේම හරයක් නැති වෙනවනේ. නන්දිය නැති වෙනවනේ. ඇලීම නැති වෙනවනේ. කැමැත්තක් නෑ අර වෙනවා. වෙන්දාගේ නෑ මට හිතෙන සැහැල්ලු බව තියෙනවා හොඳටම. ඒක උදාහරණයක් අර නින්ද නින්ද ගියත් අර මොකක්ද ඒකත් ඒ මායාවල් ඒකත් ඒ නිින්ද ගිහිල්ලා වගේ අවදිමත් අවදිමත් ස්වභාවය දැන් කිසිම දෙයකට කම්පණය නොවන ස්වභාවය. ඒ ස්වභාවය දිගටම වගේ තියෙන එකක්. ඒක මට දැනුණා මාව ටික ටික නිශ්චය වෙලා වගේ. එකක් හැබැයි නිින්ද යනවා නිින්ද යන්නේ නෑ නැත්තේ නෙමෙයි. නිින්ද යනවා නේද? ඔව් නිින්ද යනවා නිින්ද ගැඹුරු නිින්දට යනකොට ඒක දැනෙන්නේත් නෑ. හරි ඒක මට සමහර දවසක් මද අර අඩ නිින්ද තමයි ඒ ස්වභාවය තියෙන්නේ. එක දවසක් නම් මට ඒක හොඳටම දැනුණා. හ්ම්. නෑ නෑ වගේ තමයි දැනුනේ. ඔව්. ඒතර මට දැනෙනවා මගේ ගොඩක් ප්‍රතික්‍රියා ශීලී බව අඩු වෙලා වගේ දැනෙනවා. ඒ ස්වභාවයේ මදහරිය දෙනවා. ඒ ඔතන තමයි රැවටෙන තනක් එනවා. මදහරිය. අර කාලයක් හරි කම්මැලි ගතිය තිබ්බාට තුනත් මම ඔබ වහන්සේගේ දේශනා නැහුවා ඊට පස්සේ මට ඇහුණේක. දැන් දැනුත් කියනවා ඒක දිනුවක් කියලා අවබෝධයක් තියෙනවා. හා හා හා ඔබතුමිය කියනවා දැනුත් ඔබතුමිය තාම මැද ඉන්නේ හා හා මට මාර්ගය පොඩ්ඩක් අවසාන පැත්තට ඒ කියන්නේ දැන් මොකද අදියර හතරකට එනවනේ සෝතාපන්න බාහිර මිදෙන තැනත් වෙනවා අනාගාමි ස්වභාවෙත් වෙනවා සකදාගාමි භූමියෙත් වෙනවා දැන් හැබැයි ඔබතුමියම තමයි සාන්දිටික වෙන්නේ බාහිර ඔබතුමියට කොච්චර අන්දරට බැසගෙන තියෙනවද අරමුණු කියන්නේ මට මේක මේ මේ ධර්ම සිත හැදෙන එකත් මට තේරුම් ගන්න ගොඩක් කල් ගියා රණවහන්සේ ඒකයි මම නෑ නෑ මේක අහන ප්‍රශ්න උත්තර දෙන්න ඔය ඔය විතක් එන්නේ ඒ කියන්නේ බාහිරට කොච්චර දුරට ගිහිලා තියෙනවද නැද්ද කියන තාම බාහිර දැනෙනවද කියන සබහාය බාහිර බාහිර කිසිවක් නැති බව හිතේ තියෙන දේවල් නැති බව උඩටම දන්නවා පිළිත් නෙමෙයි දැනුමත් නෙමෙයි මේ කියන්නේ ඒවා මනස්කාරණ ඒවා එකක්වත් නෙමෙයි මේ කියන්නේ විඥාන මායාව නෙමෙයි මේ කියන්නේ. ඒක සබ්බපාපසා කරනනේ ඒවල සිතුවිලිනේ ඒවා නෙමෙයි මේ කියන්නේ. ඒවයි කිසිම මට ඒක දැන් මෙහිම ආරෙන්න මට ඒව දැන් වටිනාකම නැති බව දැනෙනවා මම. ඒකට නෙමෙයි ඔබතුමී උත්තර දෙන්නේ. ඔබතුමීගේ තියෙන ඒවයින් කියන්නේ යන්නේ. ඕව වැඩක් නැහැ. ඔබතුමී අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න. එහෙමයි. ලෝක සංඥා ඔබතුමිය හොඳින් පිරිසිදුව නිර්මලව ගලප ගන්න ඕනි මේ දහම. එහෙට මෙහෙට දුවනකොට අපි දන්නවා තාම ඍජු රේඛාව අඳුරන්නේ නැහැ කියලා එතකොට. ඍජු රේඛාව මොකද්ද? මෙතන බාහිරට මේ සිහියක් තියෙනවනේ මේ තාම මේ සිත බාහිර ලෝක සංඥාවල බැස ගන්නවාද කියන්නේ. තාම දැස ගන්නවනේ අරනවාද මම ඉන්න හොඳටම දැනෙනවා මට. ඒ මම ඉන්නක දැනෙන එක රහත් වෙන්න එපා ඒක නැති වෙන්නේ. <laughs> මේ කියන්නේ ඒක නෙමෙයි. මේ කියන්නේ ඉන්න තැන අඳුන ගන්න එක. ඒ කියන්නේ දැන් බාහිරට නිතරම ඇලෙනවා නම් නිතරම බාහිරත් ගැටෙන ස්වභාවයක් තියනවාද? ඒකේ මිදුණු ස්වභාවයද? අන්න එතනට සිහියක් තියෙන්න ඕනේ. ඒක ආසවක්ඛ්‍යා ඥානය හොඳින් තියෙන්න ඕනේ. දිනු වෙලා. ගැටෙනවා එකපාරට ගෙම්බෝ අල්ලනවා වගේ ලාහට ගෙම්බෝ ඒක ඒ ක්‍රමයට නෙමෙයි. එහෙනම් අනුපිළිවෙලින් හොඳින් සිහියෙන් නුවණින් හසු වෙන්න ඕනේ. ඒ කියන්නේ ටිකෙන් ටික ටිකෙන් ටික බාහිරත් එක්ක තියෙන ඒ කම්පන ස්වභාවය දියවි කියන ස්වභාවය අසු වෙන්න ඕනේ. නේ නේද දරුවා කියලා අර පොඩ් අර වෙද්ද වගේ යන්නේ නැහැ ගිනි ගන්න නැහැ ඒ වගේ අනිත් දේවල් නෑ නෑ අර උන්වහන්සේ මම වෙන්දට මේ පුතාට උනන් නිතර කෝල් කරනවා කොහෙද ඉන්නේ කොහෙද ඉන්නේ මොකද කරන්නේ වෙච්චත් ඒව දෙන්නේ අර උන්වහන්සේ මම ඒක අඩුයි ඒ වගේම ඒ වගේම තියෙනෝනේ අර මේ ඒ වගේම අභ්‍යන්තර 100 100ට මේ අසු වෙන්න ඕනේ 100ට තියෙනෝනේ හොඳ ඒක තමන්ට සාන්දිටික වෙන්න ඕනේ තමන් හොඳින් ඒක හඳුනා ගන්න ඕනේ මේ ඒ අර අර නිස්සරණනේ අපි කියන්නේ බාහිර අර දෙයක් වගේ දැනෙන ස්වභාවයේ කොයිතරම් දුරට මිදිලා තියෙනවද කියන එක. මේ චිතම බව දැනෙන එක වෙනම එකක්. ඒක හොඳින් මෙනෙහි කරලා තියෙනවා. ඒක ඒක සිත් බව සිත් වෙනයි හිතන එක වෙනයි දැනෙන එක වෙනයි මේ හැම එකම අපි කතා කරන්නේ හිතන එකෙන් නෙමෙයි. එහෙනම් දැනෙන එකෙන් කතා කරන්නේ. මට හිතෙන්නේ මම තාම ඉන්නේ හිතන තැන කියලා. මේ මේක මේ තියෙනවා ඒ විතක්කවල තියෙනවා. ඒ විතක්කවල හිතන ගතිය තියෙනවා. ඔබතුමේ දැනෙන ගතියට හොඳින් බලන්න ඕනේ පොඩ්ඩක් එතන පොඩ්ඩක් කල්පනා සිහියක් තියෙන්න ඕනේ. හිතන බවකුත් තියෙන්න ඕනේ ඒක දැනගෙන තියෙන්න ඕනේ සිහියට අසු වෙන්න ඕනේ. ඒ වගේම දැනෙන ස්වභාවය අනුව තමයි තීරණය කරගන්න ඕනේ. කොතනද ඉන්නේ කියන එක. එතකොට මට හිතෙන මට ඥාණි මදි ආරෙන්න නෑ නෑ නෑ ඔය එකක්වත් නෙමෙයි ඔය එක එක එක එක තැන් වලට අන්තවලට රින්ගන ඔබතුමිය ඔබතුමිය කලබල වැඩි ඒ කියන්නේ ඔබතුමිය එහෙම අන්තවලට රින්ගන්න ඕනේ නෑ මේ කියන්නේ මේ ස්වභාවය නුවණට සිහියට අසු වෙනවා කියන එක එතනට හොඳින් නුවණින් අරමුණු කරලා නෑ ඔබතුමිය එච්චරයි ඔබතුමියගේ තියෙන්නේ අපි දකින්න විදියට ඔබතුමේ හෙට මෙහෙට ගිහිලා හරියට මේ මාර්ගයේ ඍජුව තාම අඳුනගෙන නැහැ. අර දේශන ඇහුවට වේගයෙන් අහනවා ඇහුවට අර අපස්සන හරියට අර හීන් නූලෙන් මේක හසු කරගන්න ඕනේ. මොකද්ද මේ දිසානතිය. එතකොට අර 100ට අසු වෙනවා මේ මේක දැන් හොඳින් මේ බාහිරෙන් මිදි මිදි යන ගමන ඒ වගේම මේ සිතම බව හැම එකම සිතම බව මෙනෙහි වෙන්නත් ඕනේ නේ ඔව් ඒක මෙනෙහි වෙනවා රෙන්නන්ට මම කලබල වෙන්න එපා. හෙට මෙහෙට හිත දුවනවා නම් ඔබතුමිය කලබල බව මට ඒක කොහොමද ස්වභාවික ජීවිතේ ටික කලබල බව තියෙනවා රෙන්නන්ට. ඉතින් ඔබතුමිය සිහිය දිනු කරන කමතනකුත් තියාගන්න. ඉන්දියාවට හැම මොහොතෙම සිහිය පවත්වන්න. මට ටිකක් අර පුස්නට හිත ගන්න එක තමයි ආරම්භ වෙන්නේ. විවේකී වෙන්නකොටත් මම කරන්නේ. මේ කැමති කරන්න කැමතිකම සමතකන කමටහන කියන එක එච්චර අමාරු දෙයක් නෙමෙයි. මේ ඉස්සරහ තියෙන කොස් ගහක් දිහා බලන් හිටියත් සමතකමටහනක් තමයි. ආහාරයෙන් පොල් ගහක් දිහා බලන් හිටියත් වෙන ඒවා අරමුණු වෙන්නේ නැත්නම් ඒ ආ දැන් මෙතන ඉදිරි පිට තියෙන ඇස් දෙක පියාගෙන පොඩ්ඩක් ඒක සිහි කරත් ඒ අරමුණ ඒකාග්‍ර වෙනවා. බුදු පිළිම දිහා බලාගෙන බුද්ධානුස්සතිය වඩනකොට ආය ඇස් දෙක පියාගෙන ඒ බුදු පිළිම සිහි කරා. එතකොට බුද්ධ බුද්ධානුස්සතිය වැඩ ඒ විදිහම ඕනම අරමුණක සිය පවත්වන්න පුළුවන්. එතකොට ඒක චිත්ත ඒකාග්‍රතාවයක් වෙනවා. ඒක සිය දියුණු වෙන බලපාන. හැබැයි අභ්‍යන්තර එතකොට අවදිමත් ස්වභාවයක් මතුවෙනවා. ඒ කියන්නේ මේ සාමාන්‍යයෙන් අර විදර්ශනා විපස්සනා කණික සමාධි කියනකොට අර අර අරමුණු වලට බැසගන්නේ ස්වභාවයට 100ක් තියෙන එක තමයි මෙතනදී වැදගත් වෙන්නේ. සිහිය කියන එකට මුකුත් සිහිය කරන්නේ ඒ හැම දෙයකම 100ක් තමයි පවතින්නේ. හැබැයි මිදෙන ස්වභාවය ඒතකොට 180 වෙනවා. ඒ වගේම බාහිරද ඉන්නේ, සිතද ඉන්නේ, සිතුවිලි කියලා හඳුනනවාද? ඒක මෙනෙහි කරාද හැමතැනම 100ක් පසු 180 වෙනවා. හැබැයි මග තමන් හඳුන ගන්න ඕනේ. එතකොට එතන මානසිකාරෝත කියනකොට තම පොඩක් බැස ගන්නවා නම් පොඩක් මෙනෙහි වෙන්න ඕනේ. මේක සිතුවිලි නේද කියලා. එතකොට ඒක ඔබතුමගේ වෙනවා. හැබැයි ඔබතුම සිහිය තමයි දිනු කරන්න ඕනේ කවදාවත්. අපිට තේරෙනවා මෙතන යථාභූත ඥානෙත් තියෙනවා. ඕතමේට යෝනිසමස්කාරය තමයි මෙතන පොඩ්ඩක් තව හොඳින් සිහිය පොඩ්ඩක් ආවනම් හරි. ඒ අඩුපාඩු ටික හදාගත්තා නම් හොඳටම ප්‍රකට වෙලා අවදිමත් ස්වභාවය අභ්‍යන්තරයෙන්ම මතුවෙනවා. ඒතකොට ඔබතුමියට දැනෙනවා මම බාහිරට යන්නේ නැති බවකුත් ලෝක සංඥාවල මිදෙන ස්වභාවයක්. ඒතකොට සුගතිපරායන බව ඔබතුමියට දැනෙනවා මේ සෝතාපන්න කියන්නේ බාහිරට නොයන ස්වභාවය. ඒ සමාපatti සෝයකින් උත්හස් වෙනවා. එතකොට සිතම් බව දැනෙනවා. හැබැයි සිතේ දෙයක් ඇති බව අනාගාමී භූමිය. හැබැයි ඒක එක මොහොතේ සිහි වෙන්නත් පුළුවන්, සිහි කරන්නත් පුළුවන්, බැස ගන්න අරමුණු වලදී. ඒක දකින්නකොට මෙතන සිතේ දෙයක් ඇති බව ඕනම් දකින්නත් පුළුවන්. ගැටලුවක් නැහැ. එතකොට මිදුණු ස්වභාවය තුළ අනාගාමී භූමියටම එනවා. හැබැයි Tamanට 100ක් තියෙනවනේ Taman තාම බාහිර සංඥාවල මිදිලා නැද්ද කියන්නේ. ලෝක සංඥාවල බැස ගන්නවා. දැන් ශබ්ද වරණ නම් දෙයක් තියෙන බෑ. ඒවා ඉලියක් නැති බව ඒ හිතනවා. හිතනවා. හිතනවා නේද අරනස. ඒක අභ්‍යන්තරයට තව දැනෙන්නත් එක. එහෙමනම් ඒ શબ્දන්න කියලා ආය දැනෙන්නේ නැත්නම් ඒ අභ්‍යාස ගන්න තංගල මෙනෙහි කරන්නත් ඕන. ඔන්න ඔතන පොඩ්ඩක් ගලප ගන්න යෝනි. අර 30ට අසු වෙනවා කියන එක. හිතනවා කියන එක මොකද්ද කියන එක. ඒක මට මට කියලා දැනෙන්නත් ඕනේ. මට මට හිතෙන්නේ අර සිහිය සහ සිතුවිල්ල තව පොඩ්ඩක් මට අඳුරගන්න බැරි ඕනම කෙනෙකුට ඔතකයක් බැරි ගැටියක් තියෙනවා මං ඕන කෙනෙකුට අමාරු නමුත් නුවණ අරමුණු කරාම දැන් කල්යන මිත්‍රාගේ පණවිඩය තුල ඔක හැදෙනවා ඒක තමයි මම ඔබ වහන්සේට කතා කරන්න ඕනි කියලා හිතුවේ මේ ඒක හැදෙනවා ඒ වුණාට ඔව් අර පහදිය සිහියට තමයි දිනු එන්න ඕනේ අරව වැඩක් නැහැ ආ ආ ඒක සිතුවිල්ලෙන් හිතන එක හිතුවට කමක් නැහැ ගත ගන්නවා නම් හිතුවොත් ඒක මිදෙනවා. හැබැයි ඒ හැමතැනම සියකුත් තියෙනවා. හැබැයි ඒක ඊට පස්සේ මෙනෙහි කිරීමක් නැතුවම මිදුණු ස්වභාවයක් දැනෙන්න ඕනේ ටිකෙන් ටික යනකොට. අන්න එතන අවිතක් අවිචාර ඒක තමයි සමාපත්තිය අවස්ථාව. අතර මාර්ග අවස්ථා මාර්ගසිත ඵලසිත කිව්වේ. එහෙනම් මාර්ගසිත හැමතිස්සෙම මෙනෙහි කරන තැන හිතනවා කියන තැන. ඔබතුමිය යන්නේ මාර්ගසිත වල. ඔබතුමිය ඵලසිත හඳුනගෙන නැහැ. ස්වාමීන් වහන්සේ කියන්නේ අරෙන්හස මම දැන් මේ මගට පොඩ්ඩක් හරි වැටිලාද කියලා මග ඉන්න මාර්ගේ ඉන්න. හා හොඳයි. අන්න ඒකයි මට අරමුණු දැනගන්න. ඒකෙන් ඒ වුණාට ඔබතුමිය ඵලසිත කොහොමද දකින්න කියන එක දැනගන්න ඕනේ. එහෙනම් දැන් සවිතක්කයි සවිචාරයනේ ඔය කියන මාර්ග සිත්තර ස්වභාවය මෙනෙහි අමිත මනස කරොත්. හැමෝම මෙනෙහි කරනවා හිතනවා. හිතනවා. ආ. නමුත් දැන් එතන නෙමෙයි මේ මෙනෙහි කිරීම සිතුවිලි ඒව නෙමෙයි අභ්‍යන්තරයට දැනෙන තැනට සිය පවත්වනවා. එතකොට හිතනවා නෙමෙයි තමන්ට වෙන දෙයක 100ක් තියෙනවා. බැසගෙන අන බැසගත්ත බව 100යි. බැසගත්තා නම් එක මෙනෙහි කරනවා. අන්න ඒකට 100යි. හරි බැසගෙන නැත්නම් අන්න තමන්ට මෙනෙහි කිරීමක් නැතුව මිදිලා බව 100යි. අවිතක්ක අවිචාරං සමාන. මෙනෙහි කිරීමක් නැතුවම 100යි මිදුණු බව. දැන් මිදිලා තියෙන අරමුණු මෙනෙහි කරන්න අවශ්‍යතාවයක් නැහැ. හැම එකම හිත හිත මෙනෙහි කරන්න කිව්වොත් උපාදාන වෙනවා. හ්ම් හ්ම් ඒක තේරුමක් නැහැ. ඒක මත් එදා බැස ගන්න නැතිව බැස ගන්න ස්වභාවයක් එනවා. ආයි හිතන්න ගියා. උරුව පෙරලෙනවා කිව්ව ඕකම තමයි. හ්ම්. ඒක හැමෝටම පෙරලගෙන යනවා එතකොට. ඔව් මට හැබැයි දැනෙනවා රන්නම් සර වෙන්න තරම් සිතුවිලි වැල් වැල් වල මං යන්නේ නැති බව දැනෙනවා. ඒක 100ට අසු වෙනවා. ඒ 100 තමයි දෙක කරගන්න ඕනේ. වෙන වෙනදා ඔබතුමා පටලව ගන්න එපා. ඒවත් හිතන්න යනවා ඔබතුමී. දැනෙන ඒවා කාටවත් කියන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒවා ඒවා හිතන්න යන්න එපා. හා හරියට. ඒවා හිතුවාම ඒවත් හිතුවිලි වෙනවා. දැන් මේ දැනෙන ස්වභාවය දැනෙන එකක් එච්චරයි. ඒක වැඩක් නැහැ කාටවත්. ඔබතුමියගේ මේ මේ අධ්‍යාත්මික දියුණුවනේ දැනෙන ස්වභාවය. දැනෙන ස්වභාවය. ඔව් කියන්න ඕනේ නැහැ කාටවත්. අන්න එතකොට ඔබතුමිය අධ්‍යාත්මික නිහඬතාවය තුළ තවත් දියුණු වෙනවා. දැන් Tamanට දැනෙන එකනේ දැන් දියුණු කරගෙන යන්නේ. යන්නේ. ඒකට අන්න නිවන් මාර්ග පාත්තක හම්බ වෙලා තියෙනවා. එහෙමයි. මම කලින් කතා කරද්දි මම මේ මග කහල පහලකව සිටියේ නෑ. නැති බව මට දැනුණා මම දැන් අර නෑ දැන් හොඳයි. දැන් හිතන එක වැඩි ඔබතුමේ. තාම හිතන තැන අර පොඩ හඳුන ගන්න ඕනේ. ඒකට අඩු කළා 100ට තව ටිකක් වැඩි කරන්න අවධානය. අවධානය. එහෙමයි. දැන් හිතන පැත්තටනේ බර වැඩියෙන්. මේක මට දැනෙනවා ඒක. එකත් මේ සිහියට සිහියට හසු වෙන එකත් හිතන්න යනවනේ. එතකොට ඊතර පැත්තටමනේ වැටෙන්නේ. ආ ඒකයි දැන් මේ වෙන්න ඕනේ දෙය. එහෙමයි. නිදෙනව බවට සිහියක් තියෙනවා. හැබැයි ඒක හිතන්න යනවා. ඔව් මිදුන මිදුන කියලා හිතනවා. ඒක කලබල වෙන්න එපා. ඒකයි කියන්නේ අර උඩ පැන උඩ හුරේ හුරේ ගග උඩ පයින්න වගේ ගන්න පොඩි ළමයෙකුට. ඔව් ඒක සතුටකුත් දැනනවා රෙනු දැන් පොඩ්ඩක් කරා. ඒ බොළඳ තැනට <laughs> යන්න එපා. මේක ඇවිල්ලා අධ්‍යාත්මික <laughs> ගමනක්නේ. එහෙමයි හදනවා. ඔව් ඒක නිසා නිහඬ වෙන්න ඕනේ. කන්ති පරමං තපෝ. ආහ් හා. එතනට එන්න ඕනේ. කන්ති පරමං තපෝ. ඒක තපස. ඒ නිහඬ වෙන්න එක. කාටවත් කියන්නේ නැහැ අධ්‍යාත්මික දියුණුව. එතකොට තව තව ඒක දියුණු වෙනවා. අය යෝගාවචර භූමියේනේ තාම ඉන්නේ. එතකොට එනවා අර අර සමාපatti අවස්ථාවට. එතකොට Tamanටම 180 වෙනවා දැන් බාහිර ඇත්තටම මිදිලා. ඒ සමහර අපිට කතා කරනකොටම කියනවා ආරණාස බාහිරින් ගොඩක් මිදිලා ඉන්නේ කියලා. ඒක 180 වෙනවා කියන්නේ. ඒ කියන්නේ එයා අඳුනගත්ත මොකද්ද වෙන්න ඕනි කියලා. ඒක මම අඳුරගෙන නැති බව මට දැනෙනවා. ඒක අඳුරගෙන නෑ මම. මේකයි වෙන්නේ කියලා අඳුරගන්නවා. මිදිල ඇති නමුත් මේ මිදිල ඉන්න බවට මට සිහියක් නෑ. දැන් හොඳින් සිහිය දිනු කරගන්න මේ පැත්තෙන් එතකොට ඔක හරියනවා. යෝනිසෝ මනසකාරේ හොඳින් දිනු කරගන්න. එතකොට ඒකම තියෙනවා සිතේ දෙයක් නැති බවට ඊගාවට මිදෙන එක 180 වෙන්නත්. ඒ ගමන ඉවර නෑ. පටන් ගත්තා විතරයි. සෝතාපන්න කෙනා තමයි ඔය කියන්නේ අපි. අනාගාමි භූමිය දැන් සිතෙනුත් මිදිලා අර අවදිමත් ස්වභාවය යන්න ඊට පස්සේ එන්නේ. ආ ඒක එතකොට නිරන්තරයෙන් මේ අවදිමත් භාවයේ තියෙනවා. තැනක හිටියට ඒකට තාම ඔබතුමිය තාම ගියේ නෑ. ගියේ නෑ. තාම ඔබතුමිය මෙන්න මෙතන ඉන්නේ දැන් බාහිර බාහිරත් අර හිතන ස්වභාවය තුල තාම එතනින් ගිලිහිලා ඔබතුමියට 180 වෙන පැත්තෙන් දිනු වෙන්න ඕන. ඊට පස්සේ ඔබතුමිය 180 වෙනවා මේ මේ බාහිර දැන් ගැටුමක් නෑ බාහිරට යන්නේ නැති බවත් ඒ වගේම සිතේ ඒ වුණාට තාම තියෙන බවත් තියෙන බව. හැබැයි සිතෙත් ඒ අන මිදුණු ස්වභාවය එනකොට සිත පීඩන තනන්න නැති වෙලා අවදිය මතුවෙන්න ගන්නවා. ආ. එතනයි මතුවේ. එහෙම එහෙමයි. අර එකපාරට කලබල වෙලා මේ එළියෙන් හොයන්න ගියට හරියන්නේ නැහැ. ඔව් මට ඉතින් මම එතකොට එතකොට ඉතින් අවදිය එළියෙන් හොයනවා. අවදිය තෙලියෙන් හොයපු බව තමයි දැන් ඔව් දැන් තේරෙනවානේ අවදිය තෙලියෙන් හොයනවා එතකොට <laughs> අද ගොඩක් අය තමයි සමාජයේ සමහරලාට ගොඩක් අයට මේ මේ නුවණ නෑ මේ අපි කියන්නේ ඥානෙ මට මට මමම බෑ මටම බැන ගන්නවා මම පද පරමද කොහෙද කියලා මට මොන තරම් මට තේරෙන්නේ ඔය එක එක අන්ත වලට යන්න එපා කිව්වනේ මුලින් නම් <laughs> ඔබතුමිය ටක් ගාලා අන්තයකට රින් ගන්න යනවා ඒක ඒක පඬිතකම කියලා අපි නම් කියන්නේ පද පරමද පඬිතයාට ඒ දඬු වෙන්න බෑ කියන එක දැක අහලා තියෙනවනේ. ඒකමයි. ඒක ඇවිල්ලා වෙලින් කතාවන්නේ. ඔබතුම එකපාරටම ඵල වලට යන්න නෝ මේ අන්තයට යන්න හදලා මට බෑ නම් ඌව වැඩක් නැහැ ඌව පැත්තකට දාන ඒවා මානසිකාර ඒ මන් මානසික හිතෙනවා රෙනවද ඒ කියන්නේ මේ තරම් මේ සත්‍ය ධර්මයේ කරකා වාචිතේ වැඩිකමට මතුවෙන නිකන් විතක්ක එතකොට අර ක්වොලිටි එක නෑනේ. නිකන් පිස්සෙන් දොර වෙනවා වගේනේ. ආ ආ. ඔය හරේකුත් නෑනේ. ඒක කියවන්නේ නිකන් ඔය කටේ. වචන වචන විතරයි බොරු ඔක්කොම වචන. ඒක පැත්තකට කළා දාලා ඔබතුමේ අර අර අපි කියන්නේ අර ඊට වැඩි ඉතින් හරාත්මකව ගුණාත්මකව මාර්ගයට. එතකොට ඔබතුමට දැනෙනව නේද මේ සසර ගමනේ සසර ඕගේ පිරිසිදුවට මේ කල්‍යාණ මිත්‍රා පෙන්නලා දෙනවා කියලා. එතකොට ඔබතුමීට අර අරව වැඩක් නැහැ කියලා තේරෙන කාටවත් කියන්න යන්නත් එපා. ඒ වගේ ඒවා තේරුමකුත් නැහැ. අනිත් එක කාටවත් එහෙම කියන්නත් එපා. Tamanට කියා ගන්නත් එපා. වෙන කෙනෙකුට කියන්නත් එපා. නෑ නෑ මං කාටවත් මේ පදපරම මේවා මේ ආත්මෙ ඔය වගේ නිකන් අන්තවල නෑ. හරි ඒවා ඒවා අර තිබ්බ ඒවනේ අර මහන්ස අපි අර කලින් කියලා තිබ්බ. ඔව් ඒ වැඩක් නෑ. ඒවා දැන් ඒවා අත්තල දාන. ඒවා ආයි ඔය වගේ කතා කරන පුරුදු වෙන්නත් එපා. එතකොට ඒ අර මේක අபிසංකරණ යන්නේ. සංඥා අභිසංකරණය නැවත නැවත ඕවත් විදිහට කියවන එක පුරුද්දට එනවා කියන්නේ අභිසංකරණය නිසායි තියෙන්නේ. ඒවත් අතහැර ගන්න. ඒවත් මේ විඤ්ඤාණ මායාවෙමයි තියෙන්නේ. හොඳයි එහෙමනම් තේරුණා නේද? තේරුණා. අද දිනුවක් කරා යාවි ටිකෙන් ටික. තේරුම් ගන්නයි. තේරුම් ගන්නයි.